ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම පෙරවන් සරණයි සදහැවත් වාසනාවන්ත පින්වත් අදත් සුපුරුදු පරිදි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් අපි ඔබව මෙලෙසින් මුණගැහෙන්නේ බෞද්ධ රූපවාහිනිය සතිපතා දහමට ලැබී ඔබ සෑම දෙනා කෙරෙහිම මහත් සෙනෙහසින් ඔබේ ධර්මඥානය දියුණු කිරීම සඳහා තිලින කරනු ලබන වැඩසටහනයි ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව. මේ වෙනකොට මේ ධර්ම සාකච්ඡාව වටා ලක්වැසි ලෝවැසි බොහෝ දෙනා සදහැවත් බෞද්ධ වෙනතුන් බොහෝ දෙනා ඒක රාශීව සිටින බව අපි හොඳින්ම දන්නවා. අපිට ලංකාවේ විවිධ පළාත් වලින් වගේම ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩුබායි රාජ්‍යය, ජපානය වැනි රටවල් වලින් එංගලන්තය වැනි රටවල් වලින් නිරන්තරයෙන්ම කතා කරමින් මේ වැඩසටහන අගය කරන පින්වතුන් රාශියක් සිටිනවා. ඉතින් පැහැදිලි වන්නේ මේ වැඩසටහන ඔබ හැම දිනාගේම චිත්ත ආරාධනයේ සිදු කළ වැඩසටහනක් බවයි. ඒ නිසාම තමයි අප දෙනම වහන්සේම මොනතරම් ශාසනික කාර්යභාරයක් තිබුණත් අපේ හාමුදුරුවෝ හොරණ ප්‍රදේශයේ අලුත් භාවනා මධ්‍යස්ථානයක් සකස් කරගෙන යන ගමනේ මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න අපද අලව්ව ප්‍රදේශයේ එලෙසින්ම ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක කටයුතු ආරම්භ කරලා ඒවයි නියලිලා ඉන්න ගමනේ තමයි මේ විදිහට මේ කටයුතු වලට කාලය කළමනාකරණය කරගෙන කෙසේ හෝ දායක වෙමින් සම්බන්ධ වෙමින් මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් අද අපි ධර්ම සාකච්ඡාවේ කටයුතු ආරම්භ කරන්න සූදානම්. සිරිත් පරිදි අදත් ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් මහත් කරුණාවෙන් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා හදා ගැනීම සඳහා මේ ස්ථානයේත මේ ධම් සභා මණ්ඩපයේත වැඩම කර සිටින්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වගේම ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය ඒ හැම එකකටම වැඩිය මට වටින අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මහා ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරනේ වෙනතුනේ අපි මේ වෙනකොට විවිධ ධර්ම කාරණාවන් ඔස්සේ ඔබේ ධර්ම ඥානය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ධර්ම කාරණාවන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබව ඥානනය කිරීමට අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරලා දීලා තිබෙනවා. පසුගිය සති කිහිපෙහි අපි පංච උපාදාන ස්කන්ධය පිළිබඳවනේ විග්‍රහ කළේ ඉතින් මමත් අපේ හාමුදුරුවොත් කල්පනා කළා ඉදිරි කාලයේ මොන වාගේ ධර්මකාරණාවක් මුල් කරගෙන සාකච්ඡාව පැවැත්විය යුතුද කියන කාරණාව. එෙහිදී අපි දෙනම වහන්සේම එකඟතාවයකට පැමිණියා දස සංඥාවන් පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කරලා දෙනවා නම් වඩාත් යහපත් කියලා. ඒ අනුව දස සංඥා පිළිබඳවයි මේ සතියේ පටන් ඉදිරි සති 10ක පමණ කාලයක් තුල අපි ඔබට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වන්නේ. දස සංඥාව ගැන මූලිකව සඳහන් වන සූත්‍ර දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතයේහි ගිරිමානන්ද සූත්‍රය. බොහෝ දෙනා දන්නේ ගිරිමානන්ද සූත්‍රය තියෙන්නේ පිරිත් පොතේ කියලා. තිරුවානා පොත් වහන්සේ තුල සඳහන් වෙන සූත්‍ර දේශනාවක් නිසා. ඉතින් කෙසේ වෙතත් ඒ පිරිත් පොතටත් ඒ සූත්‍ර දේශනාව අරගෙන තියෙන්නේ සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකායේ දශක නිපාතයෙන්. ඉතින් එහි කාරණා 10ක් විස්තර වෙනවා. සංඥාවල් 10ක් විස්තර වෙන නිසා දශක නිපාතයට ඇතුළු කරලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ වෙතට පැමිණිලා සිහිපත් කරනවා ස්වාමීනි බුදු පියාණන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දැඩිසේ ගිලන් වෙලා රෝගාතුරව සිටිනවා බුදු පියාණන් වහන්සේ අනුකම්පා කරලා උන්වහන්සේ වෙතට වැඩම කළොත් හොඳයි නේද කියලා ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා ආනන්ද ඔබ මා උගන්වන මේ දස සංඥාවන් ඉගෙනගෙන මා වෙනුවෙන් ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමින් වහන්සේට දස සංඥාවන් ප්‍රකාශ කරා. ඒ ප්‍රකාශනය හොඳින් සාවධානව අසාගෙන ඉඳීම තුළ ඒ අනුව මානසිකාරය කිරීම තුළ උන්වහන්සේගේ ලෙඩ අසනීපකම් දුරු කරගන්න උන්වහන්සේට හැකියාව ලැබෙනවායි කියලා. ඒත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එහෙම ඉල්ලීමක් කරලත් වැඩියේ නැත්තේ ගිරිමානන්ද හාමුදුරුවෝ කෙරෙහි අකරුණාව නිසාද කියලා. නෑ ඒ අකරුණාව නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේදී අවශ්‍යතාවය ඇති වුණා ආනන්ද ස්වාමීන් වහන්සේ වෙතත් කරුණාව උපදවගෙන ඒ දස සංඥාව උගන්වව දරන. ඒ වගේම සමහර වෙලාවක බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් සමගින් ගිරිමානන්ද හාමුදුරුවෝ සමහර වෙලාවට එක සැරේට මේ දස සංඥාවන් තේරුම් ගන්න බැරි කර්මත කලබල වෙන්නත් පුළුවන්. දැන් සමහරව ඉන්නවනේ සමහරුගේ ශ්‍රද්ධාව වැඩි වුණාම එක සැරේටම කර කියා ගන්න දේවල් තේරුම් ගන්න බැරි අවස්ථාවල් එනවනේ. ඉතින් අන්න ඒ පසුබිම් හොඳට තේරුම් අරගෙන ඒ වගේම ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන්නට නම් ඒ පසුබිම් හදන්න ඕන කොහොමද කියලා දන්න නිසා තමයි බුදු පියාණන් වහන්සේ ඒ විදිහේ උපක්‍රමයක් භාවිතා කළේ. ඉතින් එහිදී බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දස සංඥාවන් ඉගැන්වුවා. උන්වහන්සේ දස සංඥාවන් හොඳින් ධාරණය කරගෙන ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමින් වහන්සේට පැහැදිලි කළ දුන්නා. උන්වහන්සේව සාවධාන වසා ඉඳලා උන්වහන්සේගේ කායික රෝගාබාධයන් සියල්ල දුරු කරගන්නට අවශ්‍ය පසුබිම් හදාගත්තා. ඒ ශ්‍රවණී කිරීම තුළ උන්වහන්සේ සුවපත් වුණා කියලා සූත්‍ර අවසානයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන ගිරිමානන්ද සූත්‍රය මුල් කරගෙන තමයි අපි සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ අතිපූජනීය මිරහවති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේගෙන් අසා දැනගන්නට කැමති අපේ හාමුදුරනේ දස සංඥාවන් මොනවද? මෙතනදී ඇයි අපි මේ සංඥා කියන වචනය මේ කාරණා 10ක් සම්බන්ධයෙන් භාවිතා කරන්නේ කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න තේරුම් කරලා දෙමු. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඇත්තෙන්ම අද අපි සාකච්ඡා කරන්නේ ඊටාම වටිනා කරුණු 10ක්. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ මුලින්ම දස සංඥා සිහිපත් කරොත් මේ ගිරිමානන්ද සූත්‍රෙත් ඒ වගේම තවත් සූත්‍ර පිටකේ දශක නිපාතේ වෙනම මේ සංඥා 10 සඳහන් වෙනවා. එහෙමයි. ඒ සංඥා 10 තමයි අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා ආනාපාන සති. මෙන්න මේ කියන 10ම. එතකොට සාමදාංශ මෙතන මේ සංඥා. අතරම අපි සංඥා පංච උපාදානස්කන්ධ විස්තර කරනකොට මේ සංඥාව පිළිබඳ විස්තර කළා. එහෙමයි. ඒක නමුත් මෙතනදී විශේෂයෙන් අපි මේ සංඥාව වෙනත් පැත්තකින් ටිකක් තේරුම් ගන්න ඕනේ මොකද මේ කාරණා 10ම යන්නේ සංඥා සම්බන්ධ. එහෙමයි. කාරණා 10 සම්බන්ධයෙන්ම සංඥා කියන වචන පාවිච්චි පාවිච්චි වෙනවා. ඒ නිසා අපි පංචපාදානස්කන්ධයේදී දැනගත්තට වඩා ටිකක් දැනගන්නේ වටිනවා. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් මෙතනදී සංඥාව කියන්නේ අතරම පංචපාදානස්කන්ධයේදී කතා කරපු සංඥාවම තමයි. එහෙමයි. සංඥාව කියලා කියන්නේ චෛතසිකයක්. ඉතින් මෙතන විශේෂයෙන්ම සංඥාව කියලා කියන්නේ ඉතින් හඳුන ගන්නවා කියන එකමයි. එහෙමයි. එතකොට අපි දැන් මේ සූත්‍ර අට කතාවේ පැහැදිලි කරනවා. ඉතින් මොනවද හඳුනගන්නේ? ඉතින් නිල් පාට හඳුන ගන්නවා, කහ පාට හඳුන ගන්නවා, රතු පාට හඳුන ගන්නවා. ඒ විදිහට අපේ තේරුම් ගැනීමේ පහසුව පිණිස බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ සංඥාව නැතුව අපිට කෙනෙකුට ජීවත් වෙන්න නම් බෑ. එහෙම. මොකද මේ සංඥාව නැතුව දැන් අම්මා තාත්තවත් හඳුනගන්න විදිහක් නැහැනේ. එතකොට අපි කෑම බීම, අපි රුචි අරුචි දේවල්, ඒ වගේම ලෝකයේ හොඳ නරක හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයක්ම මේ හැම දෙයකටම මේ සංඥාව අත්‍යවශ්‍යයි. එතකොට සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ප්‍රකෘති සංඥාව තමයි ඔය අපි කියන්නේ. ප්‍රකෘති සංඥාව කියන්නේ සංඥාවේ ස්වභාවය හඳුන ගැනීම. එතකොට ඉතින් ප්‍රකෘති සංඥාව තමයි ඉතින් නිල් පාට හඳුන ගන්නවා රතු පාට හඳුන ගන්නවා. ඒ කියන්නේ අපි හන් ප්‍රකෘති සංඥා කියන එකෙන් අදහස් කරන්නේ ඒ යමක් ඒ මොහොතේ තියෙන විදිහට ඒ ලෙසින් හඳුනා ගැනීම. හඳුනා ගැනීම. එහෙමයි. එතකොට දැන් ওই සංඥාව සාමනත විකෘති තත්ත්වෙන් දැන් අර සංඥා විපල්ලාස එහෙම සඳහන් වෙනවානේ. ඒ පැත්ත අපි විශේෂයෙන් දැනගන්න ඕන. දැන් මේ සංඥාව අනතුරක් හැටියට මිරිඟුවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංඥා විපල්ලාසය නිසා. එහෙම. එතකොට දැන් බලන්න දැන් සාමාන්‍යයෙන් අපි මේ සංඥාවෙන් දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවානේ සංඥාව උපමා කරන්නේ මිරිඟුවකට. දැන් මුවෙක් වතුර හොයාගෙන යනවා. ඉතින් ඉස්සරහට යන්න යන්න දැන් එයාට පේන්නේ ඈත වතුර තියෙනවා කියලා මේ සතාට. ඉතින් මු ඉදිරියට යනවා. එතන වතුර නේ තව ටිකක් ඉස්සරහ තියෙනවා. ඉතින් තව ටිකක් ඉස්සරහට ඒ තව ටිකක් ඉදිරිය වතුර තියෙනවා. මිරිඟුවේ ස්වභාවය. එහෙමයි. ඉතින් දැන් මේ සතා හොඳටම වෙහසිලා පිටිපස්ස බලනවා. පිටිපස්සට වතුර තියෙනවා. ආපහු මේ සතා දුවගෙන දුවගෙන පිටිපස්සට එනවා. ඒත් ඉතින් එහෙම මිරිගුවක ස්වභාවය වතුර වගේ පේනවා. නමුත් සැබවින් වතුර නැහැ. වතුර නැහැ. එහෙමයි. එතකොට දැන් මේ සතා මේ විදිහට පිටිපස්සට ඇවිල්ලා ඇවිල්ලා නැවත ආපහු ඉස්සරහ බලනකොට ඉස්සරහ පැත්තේ වෙනවා. මොකද ආයි ඉස්සරහට යනවා. මේ විදිහට මේ සතා විනාශයටපත් වෙනවා. සැබෑ වතුරක් ඒ සතාට ලැබෙන්නේ නැහැ. එහෙමයි. අන්න ඒ වගේ තමයි මේ සංඥාවේ ස්වභාවය. මොකද සංඥා විපල්ලාංශයෙන් සාමාන්‍යයෙන් මහ භයානක තත්වයකට යනවා. එහෙනම් අපේ අහන එතන විකෘති සංඥාවද එතන තියෙන්නේ. විකෘති සංඥාව. එහෙම. සංඥාව. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන් පෙන්වන්නේ නැති ස්වභාවය. නැති ස්වභාවය. එහෙනම් ඒක සාමාන්‍යයෙන් හොඳටම දැන් සංඥාවේ ස්වභාවය දැන් ඔන්න තමන් කැමති මිහිරි ප්‍රිය දේවල් ඔන ගන්නවා. මේක ප්‍රියයි කියලා සංඥාවෙන් ගන්නවා. එහෙම. අපි හිතමුකෝ එහෙම ගන්නවානේ. ඊළඟට මේක හොඳ නැහැ මේක බොහොම භයානකයි. මෙයා මොකක් පුජ්‍යලයක් ගැන හරි පටිගෙන් ගන්නවා මේක මෙහෙම නරක දෙයක් මේක කියලා තමන්ගේ අකමැත්තෙන් හඳුනා ගන්න දේවල් තියෙනවා. එහෙම. ඊළඟට ස්වාමීනාත් දැන් ඊළඟට මේක මහා කුරිරු තත්වයකට යනවා මේ සංඥාව. එහෙම. ඊළඟට සාන්ත මේ සංඥාව මිත්‍යා දෘෂ්ටිය දක්වාම යනවා. දැන් ඒ කියන්නේ අපි හිතමු අපි ගන්නවා මේ ප්‍රියයි කියලා දෙයක් ගන්නවා මේක හොඳයි මිහිරි. මේ සංඥාවනේ. ඒක හඳුනා ගන්න ඒ විදිහට. අපි හිතමු දැන් දෙන්නේ විවාහපත් වෙනකොට මුලින් හඳුනා ගන්නවා. ඉතින් මේ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ යෝජනාවක් අනුව විවාහපත් වෙනවා. ඉතින් විවාහපත් වෙනකොට ඉතින් බොහොම කැමැති හින්දා විවාහ වෙන්නේ. මිහිර දෙයක් හැටියට හිතලා දැන් බලන්නේ හඳුනාගත්තේ මේක බොහොම හොඳයි. මේක සදාකාලිකයි. මෙන්න මේ විදිහට තේරුම් ගන්නවා. ඉතින් මේ විදිහට තේරුම් අරගෙන ඒගොල්ලෝ විවාහපත් වෙනවා. එහෙනම් විවාහපත් වෙන්නෙම හොඳ දෙයක් හැටියට. මේ හඳුනාගත්ත නිසා. හොඳ කෙනෙක් හැටියට මනාලයා හරි මනාලිය හරි දෙන්නම තේරුම් ගන්නවා මෙයා මට ගැළපෙනවා මෙයා මට හොඳයි. ඉතින් බොහෝම කැමැත්තෙන් ඒ හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒ හඳුනා ගැනීම ඒ විදිහට සිද්ධ වෙනා ටික කාලයක් යනකොට ඔන්න මෙදෙන විරසක වෙනවා. ඔන්න නඩුහබ කියනවා මේ තියෙන වස්තුව බෙදා ගන්න බලන්න අර මුලින් හඳුනාගත්තා මිහිරි දෙයක් ඇටියෙත්. හොඳ හොඳයි කියලා හොඳයි කියලා හොඳයි කියලා හඳුනාගත්තා. නමුත් ඒ හඳුනා ගැනීමම ස්වාමීන් වහන්සේ ටික කාලයකින් අනිත් පැත්තට ගියා. එහෙම. එතකොට දැන් බලන්න මේ සංඥා නරකයි කියලා හඳුනාගත්තා. නරකයි කියලා හඳුනාගත්තා. එතකොට බලන්න දැන් මේක ස්ථිරයි නම් මේ සංඥාව කියන එක ස්ථිර දෙයක් නම් ඉතින් අර මුලින් හඳුනාගත්ත දෙයම වෙන්න ඕනේ පස්සට. එහෙම. ඊළඟට සාමාන්‍යයෙන් දැන් ඔන්න ද්වේෂය. හා මෙයා හොඳ නෑ කියලා ඔන්න හඳුනා ගන්නවා. සංඥාවෙන්. සංඥාවේ විකෘතිය මම මේ කියන්නේ. ඊළඟට සම්මත දැන් හඳුනා ගන්න මේ පුද්ගලයා හොඳ නැහැ. එහෙම හඳුනාගෙන දැන් බොහොම යත් එක්ක ඉතින් අර කතා බහ කරාට නිකන් සාමාන්‍ය විදියට නම් හිතේ යට හඳුනාගෙන තියෙනවා මෙයා නම් මට එක්තර හොඳ පුද්ගලයෙක් නෙමෙයි මට ඊර්ෂ්‍යා කරන කෙනෙක් මගේ දියුණුව කැමති නැති කෙනෙක් කෙනෙක් තේරුම් අරන් තියෙනවා. ඉතින් යම් කිසි අවස්ථාවක වුණ විපත්තියක් වෙනවා. මොකක්ද අපිටම කරදරයක් වෙනවා කියලා ගම් වතුරක් වෙනවා. නැත්තම් ඒ ගේ ගිනි ගන්නවා. ඒ ගේ ගිනි ගත්ත වෙලාවට අර තමන් හොඳ නැහැ කියලා හිතපු කෙනා තමයි පැනලා කොහොම හරි මේගොල්ලෝ බේර ගන්න. එහෙනම් අර බලන්න මේ සංඥාවේ තියෙන ස්වභාවය දැන් එයා තේරුම් අරන් හිටියා. මෙයා මේ විදිහේ කෙනෙක් කියලා. නමුත් ඒක අනිත් පැත්ත නේ. ඒකට මේක කොයි පැත්තටත් මේක අනිත් ස්වභාවය තියෙනවා. එහෙම. ඊළඟට හොඳ එක්කෙනා නරක වෙනවා නරක එක්කෙනා හොඳ විදිහට හොඳ වෙනවා. අන්න හරියි. ඊළඟට සම්මත දැන් බලන්න මේක කුරිරු කියලා කියන්නේ දැන් මේ විදිහට මොනවා හරි සංඥාවක් කරගෙන හඳුනා ගැනීමක් කරගෙන එනකට මේක වෛරයක් බවට පත් වෙලා, බද්ධ වෛරයක් බවට පත් වෙලා, ඉතින් සමහරලාට වචනෙන් පමණක් නෙවෙයි, කයෙන් පවා ක්‍රියා කරලා ජීවිත පවා නැති වෙන තත්වයට මේ සංඥාව දිනු වෙනවා. එහෙම. ඊළඟට සාමනාත බහානකම තත්ත්වය තමයි මේක මිත්‍යා දෘෂ්ටිය දක්වාම යනවා. දැන් තමන් හඳුනා ගන්න දේ ආ මේක තමයි මෙතන තමයි සැපේ තියෙන්නේ. මේකේ මේ මේකේ ආත්මයක් තියෙනවා. කියන මේ සංඥාවට මේ සත්පුද්ගල සංඥාවටම ඇවිල්ලා මමායනයට සම්පූර්ණ වෙලා ආත්ම සංඥාවට ඇවිල්ලා මේ සංඥාව සදාකාලිකයි කියලා එයා දෘෂ්ටියක් ගන්න මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් එතකොට බලන්න මේ සංඥා විපල්ලාස නැත්නම් විකෘති සංඥාව ඉතින් මේ විදිහට සාමනාන්ත දැන් මේකේ කතා කරන්න ගියොත් ඉතින් ඇත්තටම මේ අද ලෝකේ ගත්තහම පුතත්ජන් ලෝකේ සම්පූර්ණයෙන්ම බොහෝසෙයින්ම මේ විකෘති සංඥාව තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මේ සංඥාව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඒ වගේ තිබිච්ච මේ සංඥාව භාගතුන් වහන්සේ ක්‍රමානුකූලව නියම සංඥාවන් බවට කියන්නේ සිහි හඳුනාගත යුතු ආකාරයට ඇත්ත ඇතිසැටියෙන් හඳුනාගත යුතු ආකාරයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එහෙම. අපහන්ද දැන් මම මෙහෙම කිව්වොත් හරියද? දැන් දස සංඥාවක් තියෙනවා. ඒ කියන්නේ හඳුනා ගැනීම 10ක් තියෙනවා. එතකොට අපි මේ හඳුනා ගැනීම 10 ඒ විදිහට හඳුන ගන්න ඕන. එතකොට මේ ඒ හඳුනා ගැනීම 10 බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හඳුන ගන්නව නම් ඒක ප්‍රකෘති සංඥාවක්. ඒක ඇත්ත ඇති සැටියෙන් හඳුනා ගැනීම. එහෙමයි. එතකොට එතනදී අපි හඳුරන්නේ අනිත්‍ය සංඥා කියලා කියන්නේ අනිත්‍ය විදිහට හඳුන ගන්නවා. අනත්ත් සංඥා කියන්නේ අනාත්ම විදිහට හඳුන ගන්නවා. අසුබ කියන්නේ අසුබ විදිහට හඳුනගන්න එක අසුබ සංඥා. ඊළඟට මේ ශරීරයේ තියෙන ආදීනව පස්සේ එලෙසින් හඳුනා ගැනීම ආදීනව සංඥා. ප්‍රහාණය කළ යුතු ධර්මතා ටිකක් තියෙනවා කියලා හඳුනා ගැනීම පහාන සංඥා. නොයලී ඉඳීම සිටිය යුතු ධර්මතා තියෙනවා කියලා හඳුනා ගැනීම විරාග සංඥා. ඊළඟට නිරුද්ධ නිරුද්ධ කළ යුතු නැති කළ යුතුයි කියන හඳුනාගත යුතු ධර්මතා ටිකක් තියෙනවා. ඒක තමයි නිරෝධ සංඥා. ඒ ඒ විදිහට ගත්තොත් අපි හන මේ 10ම ඒ ඒ ආකාරයට හඳුනා ගැනීම තමයි මෙතන සංඥා කියන වචනේ විග්‍රහ වෙන්නේ. පැහැදිලිවම සන්නස. ඇත්තටම දැන් අපි මෙතනදී අර අපි දැන් විකෘති සංඥා කතා කරා වගේ පොඩ්ඩක් හොඳ සංඥා සම්බන්ධව එහෙම චුට්ටක් කතා කිරීම මම හිතන මේ සූත්‍ර දේශනාව ඉදිරියේදී මේ දස සංඥා තේරුම් ගන්න මහන්සි ගන්න අයට ලොකු උපකාරයක් තියෙනවා. අපි හන හොඳ සංඥා කියන එකෙන් අදහස් කරේ කොහොමද? දැන් මොකද සංඥාව ම මිරිඟුවක් කියලා අපි හඳුරු පැහැදිලි කළා. එහෙම පැහැදිලි කරද්දී ඇයි හොඳ සංඥාවක් කියන වචනය අපේ හඳුරු එතන පාවිච්චි කරේ නැත්තත් ඇදිසැටියෙන් හඳුනා ගැනීම තමයි මෙතන හොඳ හොඳ කියන අදහසට ආවේ. ආවේ. එහෙමයි. එතකොට සම්මාන්ත දැන් මේක බුදුරජාණන් වහන්සේ එකපාරම මේ අනිත්‍ය සංඥාවට දැන් මෙතන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ සංඥාව උන්වහන්සේ සිල්ගුණ වඩන ඒ වගේම යම්කිසි මට්ටමකට ඇවිල්ලා තිබිච්ච ස්වාමීන් වහන්සේ තමයි. ඒක සාමාන්‍යයෙන් අද මේ සාකච්ඡාව ශ්‍රවණය කරන ගිහි පින්නතුල්ලා අනුසංඥාව එකපාරම වඩන එක හොඳයි. හැබැයි ඒක ටිකක් අමාරු කාර්යයක්. මොකද ඒක අපිට මේ අනිත්‍ය ලක්ෂණය ගැන කතා කරනකොට තේරේ තේරෙනවා. ඒ නිසාද අපි මේ සංඥාව දැන් අපේ තියෙන්නේම මම කියන සංඥාව ඊළඟට ඔය ඇලීම්, ගැටීම්, සම්බන්ධ සංඥා තමයි අපට තියෙන්නේ. ඒවා තමයි බොහෝ සෙයින් පුතග්ජන කෙනෙකුගේ සිත් තුළ පවතින්නේ. එතකොට දැන් අපි ශ්‍රාවනහන්ත මේ මුලින්ම මේ සංඥාව වෙනස් කරගන්න ඉස්සෙල්ලම කරන්න ඕන අර පරතෝගෝස ප්‍රත්‍ය කියන මේ බණ ඇසීම සද්ධර්ම ශ්‍රවණය ජීවිතයට ගලප ගන්න ඕන අවශ්‍යයි. මොකද සද්ධර්ම ශ්‍රවණයක් නැතුව අපිට මොන සංඥාවක්වත් තේරෙන්නේ නැහැ. දැන් මේ සාකච්ඡාව දැන් අහන කෙනෙකුට ඒ වගේම කතා කරන අපට වුණත් දැන් මේ වෙලාවේ මේක හොඳට තේරෙනවා. ආ මේක අපට අනිවාර්යෙන් බාහිරින් ලැබෙන්න ඕන. එහෙමනම් මේ සිල් සද්ධර්මය අහලා අපි ධර්මඥාන ඇති කරගන්න ඕන. දස සංඥා කියන්නේ මොනවද කියලා දැනගන්නේ පරතෝඝෝස ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ අසා දැන ගැනීමෙන්, කියවල දැන ගැනීමෙන් නේද අපි හඳුනන්නේ. පැහැදිලිවම සම්හි දැන් ඇත්තටම මේක මහා වටිනා දෙයක්. මොකද බුදුරජාණන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේත් හැරුණාම අනිත් සෑම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ මේ ධර්ම අවබෝධ කරගන්නේ අනුන්ගේ ඇසීමෙන්මයි. එහෙමයි. දැන් සරුවත් මහරහතන් වහන්සේට ගිහි කාලේ මහා ප්‍රඥාවක් තිබුණා. හැබැයි උන්වහන්සේටත් අර අස්සජි මහරහතන් වහන්සේගේ මේ බණ පදයක් අහනකම් උන්වහන්සේට යථාර්ථය අවබෝධ කරගන්න බැරි වුණා. එහෙම. ඒ නිසා මේ බණ ඇසීම කියලා කියන්නේ නම් පුංචි දෙයක් නෙවෙයි. එහෙමනම් මේ නිවැරදි සංඥාවලට එන්න මූලික වශයෙන් අපි කරන්න ඕන බණ අහන්න ඕන. එහෙම. ඊළඟට බණ අහලා සද්ධර්ම ශ්‍රවණය හොඳට අහලා ධර්මයෙන් හොඳට සම්පිමත් වෙලා ඊළඟට සාමනත ඒ ධර්මානුකූල අපේ සීලවන්තකමක් හදාගෙන අපි දැන් මේ පාර විවෘත කරගන්න එහෙමයි දැන් අපි හාමුදුරුවෝ මතක් කරන්නේ මේ ධර්මාවබෝධය සඳහා අවශ්‍ය කරන හඳුනා ගැනීම සිද්ධ කරන්නට අවශ්‍ය කරන පාරයි සකස් කරගන්න. එතකොට පළවෙනි ප්‍රවේශය තමයි සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේ ධර්ම මාර්ගයේ විස්තර කරන ඒ ඒ ධර්ම කාරණා පිළිබඳව සංඥාව නිවැරදිව හඳුනා ගැනීම කරගන්න පුළුවන්ටම හරි සාන්නස්. ඒක තමයි. එතකොට දැන් මේ වපසරය අපි දැන් ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. ඒක ආරම්භ ගහෙන් ගෙඩියෙන්න වගේ මොකද මේ කාලාන්තරයක් පුරුදු කරපු සංඥාවලට අපිට විරුද්ධ වෙන්න බෑ. අපිට අනිත් ප්‍රතිවිරුද්ධව අපිට නැගී සිටින්න බෑ. ඒ නිසා අපි ඒකට වපසරේ හදා ගන්න ඕන. එහෙමයි. එතකොට සාමාන්‍ය සීලවන්තකම් හදාගෙන ඔන්න ක්‍රමානුකූලව දැන් ඔන්න අපි භාවනාවකට එනවා. භාවනාවකට ආපුවාම දැන් අපේ සිත් තුළ නිතරම තියෙන සංස ගැටීම්. අපිට තියෙන පටික සංඥාව නෙවැඩි. එහෙම. හැම දෙයකම සාමාන්‍යයෙන් මිනිස්සෙක් වුණත් ධර්මයේ ලැබුණ නැත්නම් ත්‍රිසංගත සතුන් කොහොමද පටිගෙන් ඉන්නේ? පටික සංඥාව තමයි වැඩි. හැම වෙලේම මොනවා කළත් අරක්කොච්චි මං අවදි මං අදින මං අහසිනේ කියන්නේ හැම වෙලේම ඉතින් කෙනෙක් කරපුවා කියපුවා ඔවා හිත හිතා ඉතින් ගැටීම ඒ සංඥා තමයි වැඩි. එහෙමනම් අර එකපාරම අර අනිත්‍ය සංඥාවට යන්න කලින් අපි ටිකක් හිත සමාධිමත් කරගන්න හිත සාමයට පත් කරගන්න අර පටිඝ සංඥාව ටිකක් මැඩපවත්තන්න ඕනේ මෛත්‍රී සංඥාව නැත්තම් මෙත්තා භාවනාව මෛත්‍රී භාවනාව අපි පුරුදු කරනවා එතකොට දැන් බලන්න සාන්නත් දැන් අපි මෛත්‍රී භාවනාව වුණ විනාඩි 5ක් හරි දැන් මගේ මෛත්‍රී හරි කියලා අපිට එකකින් මතහරින්න බෑනේ අපි කාලයක් මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අර අපි අනවරාග්‍ර ගමනක අර පුරුදු කරලා තියෙන්නේම ගැටීම. මේ ගැටීම ටිකක් මැඩපවත්වන්න අපිට ටිකක් මේ වැඩි වැඩියෙන් මේ සංඥාව මේ හඳුන ගැනීම මෛත්‍රිය පුරු කරන්න ඕන. ඊළඟට සාමහන් රාගය, කාමය නැත්නම් කාම රාගය කියන මෙන්න මේ රාගය නැති කරන්න අපි අසුබය. අර බලන්න දැන් ප්‍රතිවිරුද්ධ දේ තමයි අපි පුරුදු කරන්නේ. ඒ කියන්නේ අපි හන මෙහෙම කිව්වොත් හරියද? ලෙඩේ සුව කරගන්න නම් ලෙඩේ හඳුන ගන්නත් ඕන ලෙඩේට ගත යුතු බෙහෙත හඳුන ගන්න. බෙහෙත හඳුන ගන්න. හඳුනාගෙන ඉවරල ඒක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරන්න ඕන. ඒතර රාගය කියන්නේ ලෙඩක් නම් එයට ප්‍රතිවිරුද්ධ වූ රාගය දුරු සුව කරන්න පුළුවන් බෙහෙත තමයි විරාගය. විරාගය. අසුබ සංඥාව එහෙම නැත්නම්. ඒ වගේ දෙයක් පාවිච්චි කරාම රාගය දුරු කරගන්න පුළුවන්. දුරු කරගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ විදිහට අපි අර ඒ අවශ්‍ය බෙහෙත ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට ඇත්තටම රාගයට අසුබය මේ ඊළඟට ද්වේෂයට මෛත්‍රිය ඔය විදිහට සංඥා අපි ටික ටික දැන් අර අපි මේ ධර්ම මාර්ගයට එන්න අපි මේකට ක්‍රමානුකූලව අවතීර්ණ වෙන ක්‍රමේ එහෙම ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි ආනාපාන සති භාවනාවකින් හරි ඒවා ඉදිරිදී කතා කරනවා නමුත් මම කියන්නේ ප්‍රවේශය එතකොට ස්වාමීන් වහන්සේ මේ විදිහට හදාගෙන අපි දැන් ඔන්න පඨම ධානය දින ඇති කරගත්තා කියලා හිතමු. එහෙනම් පඨම ධානය තමයි. ඒ කියන්නේ දැන් මේ කියන අනුස්සති භාවනාවන් වගේ දේවල් සමත භාවනා හැටියට පුරුදු කරලා ඒ සමත භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට කවුරු හරි කෙනෙක් ප්‍රථම ධානාදී තත්වයන්ටපත් වෙනවා. පත් වෙනවා. දැන් හිතමු දැන් ප්‍රථම ධානය දැන් අපි සූත්‍ර පිටකේ බොහෝ සෙයින් දකිනවා පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. එහෙමයි. අපි ඇත්තටම හතරවෙනි ධ්‍යානයට එනකොට ස්වාමීන් වහන්සේ පුදුම සංඥාව කියන එක දැන් ඇත්තටම උපේක්ෂා සහගතව තියෙන ඇත්තටම. එහෙනම් හතරවෙනි ධ්‍යානයට ඒකනේ දැන් අර නිවන් දකින්න හරිම පහසු. ඒ කියන්නේ ප්‍රිය සංඥාවක් කියලා එකක් නැහැ. ඒ එතන ඒවා Taman සතු කරගන්න මහන්සියක් නැහැ. ගැටෙන සංඥාවක් නැහැ. ඒවා ඈත් කිරීම එහෙම කරදරයක් නෑ. ඊළඟට උපේක්ෂා සංඥාවේ දැන් මධ්‍යස්ථ සංඥා වුණත් ඒවා ගැන මගහැරීමක් නෑ. බොහොම අර තාමත්ම පිරිසුදු හිත බවට පත් වෙනවා ඒ චතුත් අධ්‍යානයේ தത്വෙට එනකොට. එහෙනම් සුඛස්සච පහනා දුක්ඛසං පහනා ඒ විදිහට සාමනා. එතකොට දැන් අර උපමාවකමුත් තින්නේ අර රත්තරන් හදන ඒ වඩුවා රන් වැඩ කරන රන් කරුවා රන් කරුවා එහෙමයි ඉතින් මේක අර කූවට දාලා ඉතින් කින්දර දාන්න ඕන වෙලාවට කින්දර දාලා හුළඟ පිඹින්න ඕන වෙලාවට පිඹලා වතුර දාන්න ඕනට වතුර දාලා බලාගෙන ඉන්න ඕනට බලාගෙන ඉඳලා ඊළඟට මේක ක්‍රමානුකූලව <clears throat> මේ අර රම් භාණ්ඩයක් කියන්නේ ආභරණයක් හදන්න පුළුවන් ආකාරයට රත්තරන් උණු කරලා ගන්නවා පදම් කරලා ගන්නවා එහෙමයි ඉතින් පදම් කරලා ගත්තාම අවශ්‍ය විදිහට ඒ තමන් කැමති ආභරණයක් හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ සිත්වල තියෙන අනේක විද දෘෂ්ටි සංඥා සියල්ලම සියුම් කරලා සියුම් කරලා සාමනහස අර ඇලෙන්නේ නැති ඒ සංඥාවන්ට ඇලෙන්නේ නැති විරාගී තත්වයකට චතුත් අධ්‍යානයට පත් වෙනකොට අපිට ඕන විදිහකට විපස්සනා වඩන්න පුළුවන් පදමට අපේ හිත සකස් වෙලා තියෙනවා. එහෙම. එතකොට සම්හත දැන් අපි ක්‍රමානුකූලව අර විකෘති සංඥාවන් අයින් කරලා අර කියපු විදිහට මිත්‍යා දෘෂ්ටිය දක්වා යන විකෘති සංඥාවන් අයින් කරලා අපි දැන් මේ ක්‍රමානුකූලව සීල සද්ධර්ම ශ්‍රවණයෙන් පටන් ගන්න මේ චතුත්ථ ධානය දක්වාම ආවට පස්සේ ඇත්තටම චතුත්ථ ධානයේදී සාමාන්‍ය විපස්සනාව නම් හරියම ලේසි. ඒ මොකද අර රන් කරුවට ඕන විදිහට Taman කැමති විදිහට ආභරණයක් හදාගන්න පුළුවන් වගේ මේ චතුත් අධ්‍යානයට පත්වෙච්ච හිත බොහෝම උපේක්ෂා සහගතයි. එහෙම. ඒ පිටින් අනිවාර්යයෙන්ම විපස්සනා වඩන්න ලේසි. එතකොට විපස්සනා වැඩිම තුලින් අපිට ඒකාන්තයෙන්ම යථාර්ථය කරා යන්න පුළුවන්. එහෙමයි. ඒ විපස්සනාව තමයි අනිත්‍ය සංඥාව ආරම්භ වෙන්නේ. එතකොට ඒ පිළිබඳව අපි කරුණු කාරණා පැහැදිලි කරනවා. අපේ අඳුරු පැහැදිලි කළා ඔබට මනවින් කොහොමද දැන් මේ අනිත්‍ය සංඥාව වැඩිවීමට අවශ්‍ය කරන පසුබිම ප්‍රවේශය සකස් කරගන්න ඊට අවශ්‍ය කරන සම්මා සමාධිය සමතය දියුණු කරලා හිත සකස් කරගන්නේ කොහොමද කියන එක. එහි සකස් කර ගැනීම තුලම ඒ ඇති කරගන්න ධ්‍යාන තත්වයන් තුලම මේ සංඥා විපල්ලාසයන්ගෙන් බැහැර වෙන්නේ කොහොමද කියන එක යමක ඇත්ත ප්‍රകൃතිය එලෙසින් දකින්නේ කොහොමද කියන එකයි අපි හාමුදුරුවෝ විග්‍රහ කළේ. විශේෂයෙන්ම සංඥා විපල්ලාස කියලා කියන්නේ වැරදි හඳුනා ගැනීම කියන එකයි. ධර්මෙහි සඳහන් කරලා තියෙන මේ වැරදි හඳුනා ගැනීම හතරක් පිළිබඳව. අනිච්චේ නිච්ච සංඤේ හෝති අනත්තේ අත් සංඤේ හෝති දුක්ඛේ සුඛ සංඤේ හෝති සහ අසුභේ සුභ සංඤේ හෝති කියලා. ඒ කියන්නේ අනිත්‍ය දේ කවුරු හරි කෙනෙක් නිට්ටය විදියට හඳුනා ගන්නවා. නොවෙනස් වෙන දේවල් ය කියලා හඳුනා ගන්නවා නම් දුක් සහිත දේවල් සැබවින්ම දුක් සහිත දේවල් එහෙම දුකක් නැති දේවල් සැප සහිත දේවල් ය කියලා හඳුනා ගන්නවා නම් ඒ වගේම Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරි දේවල් Tamanට අවශ්‍ය කරන්න කරන විදිහට පාලනය කරන්න පුළුවන් දේවල් ය කියලා යම් කිසි කෙනෙක් හඳුනා ගන්නවා නම් අසුබ දේවල් සුබ විදිහට කල්පනා කරලා හඳුනා ගන්නවා නම් අන්න ඒ හඳුනා ගැනීම සංඥා විපල්ලාස. වැරදියට හඳුනා ගැනීමක් එවත් අපි හාමුදුරු පැහැදිලි කරපු වචනෙන් කිව්වොත් විකෘති හඳුනා ගැනීමක් වෙනවා. ඒක ප්‍රකෘති හඳුනා ගැනීම කියන්නේ යම් කිසි කෙනෙක් අනිත්‍ය අනිත්‍ය විදිහට හඳුනා ගන්නවා නම් දුක් සහිත දේ දුක් සහිත දෙයක් විදිහට හඳුනා ගන්නවා නම් ඒ වාගේම අනාත්ම දේ තමට අවශ්‍ය කරන අවශ්‍ය කරන විදිහට පාලනය කරන්න බැරිදී Tamanට අවශ්‍ය කරන විදිහට පාලනය කරන්න බැරි දෙයක් විදිහට හඳුනා ගන්නවා නම් අසුබ දේ අසුබ විදිහට හඳුනා ගන්නවා නම් අන්න ඒක ප්‍රකෘති සංඥාවක්. ඒක යථා භූත ඥාන දර්ශනයක් කියන්න පුළුවන්. ඇත්ත ඇති හැටියෙන් දැකීමක් කියන්න පුළුවන්. එතකොට අපේ හාමුදුරනේ දැන් අපි අපි අද දවසේ සාකච්ඡා කරන ලබන දස සංඥා වලින් පළවෙනි සංඥාව හැටියට ගනු ලබන අනිත්‍ය සංඥාව පිළිබඳව අපි අවධානය යොමු කරමු. මොකක්ද අපි හඳුරන්නේ අනිත්‍ය සංඥා කියන්නේ? ඔව්. එතනම සාමාන්‍යයෙන් දැන් අපි මුලින්ම අනිත්‍ය කියන එක තෝරගමු. එහෙම. අනිත්‍ය කියලා කියන්නම ඇත්තට නිට්ටය නෑ කියන එකනේ. එහෙම. සදාකාලික නෑ. විපරිණාමයටපත් වෙනවා. විශේෂයෙන්ම අනිත්‍ය කියලා කියන්නේ දැන් ඒ ඒ සදාකාලිකව එක විදිහට පවතින්නේ නැහැ. ඒ වගේම ඒක වෙනස් වෙනවා. හරියට අර ගින්දරක් දැන් යම් කිසි දෙයක් දැල්ුණාට පස්සේ ඒ ගින්දර විනාශ වෙනවා. දැන් ගින්දර ගෙතනක් හොයන්න නැහැ අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ විපරිණාමයට පත්වීම තමයි නিত্য නැති ස්වභාවය තමයි අනිත්‍ය අනිත්‍ය කියලා කියන්නේ. අපි හන්නේ සමාව අවසර දැන් මේ මේ වචනේ බොහෝම සමාජයේ බොහොම ආందోලනයට ලක්වෙච්ච කුතුහලය ඇති කරවන සුළු වචනයක් වෙලා තියෙනවානේ. බොහෝ ධර්ම විකෘති කිරීම වලට පවා මේ වචනේ මූල් වෙලා තියෙන අවස්ථා තියෙනවා. අපේ හාඳුරු මේ අනිච්ච කියන වචනේ අදහස් කරන්නේ දැන් සමහර අය ධර්ම විකෘතිෙහිදී යොදන වචන තමයි ආයන්න, නියන්න, අල්චයන්න, මහප්‍රාණ චයන් අනිච්ච කියන වචනය. අපේ හාමුදුරුවෝ කියන්නේ ඒ වචනේ ගැනද එහෙම නැත්නම් ආයන්න, නියන්න, අල්චයන්න, අල්පචයන්න. අල්පචයන්න. සම්බන්ධ වචනේ සමහර. එහෙනම් එතකොට ඒකේ අදහස මොකක්ද අපි? ඒකේ අදහස ඇත්තටම සාමහන්ස ඇත්තට මේ අක්ෂර කියලාම ඒක සිහිපත් කරලා හරි වටිනවා නැත්නම් සමහර වෙලාවට අපිත් ඒ විකෘති පැත්තට වැටෙන්න පුළුවන්. එහෙමයි අපහන්නේ. මෙතන අනිච්ච කියලා මම කිව්වේ මහා ප්‍රාණ කන්නේ නිකම්ම අනිච්ච එහෙමයි. ඉතින් අනිච්ච කියලා කියන්නේ නිත්‍ය නෑ කියන එක. එහෙමයි. ස්ථිරසාර නෑ. ස්ථිරසාර නෑ වෙනස් වෙනවා. එතකොට සාමනහංශ මේ මේ අනිත්‍ය ලක්ෂණය දැන් අනිත්‍ය වුණාට යමක් දුක් වෙන්නේ නෑනේ. එහෙම. යමක් අනිත්‍යයි කියලා අපි ඉගෙන ගන්නවා. ආ යමක් අනිත්‍ය නම් දුකයි කියලා. එහෙම. හැබැයි අනිත්‍ය දෙයට අපි බැඳුනොත් තමයි ඒක දුකක් බවට පත් වෙන්නේ. එහෙම. ඒ කියන්නේ අනිත්‍ය දේ නිත්‍ය විදිහට තියාගන්න හැදුවොත් හැදුවොත් තමයි එහෙම හදන වෙලාවේදී වෙනස් වුණොත් තමයි දුක දුක දුකක් වගේ පැහැදිලි ඒකෝර දැන් ඒක අනිත්‍ය කෙනෙක් අපි විශේෂයෙන් ඒ අනිත්‍ය කතා කරගෙන මේ අපි විස්තර කරන්න කලින් අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි මේ අනිත්‍ය ලක්ෂණ අවබෝධ කරගත්තට පස්සේ අනිත්‍ය ලක්ෂණේ නැති වෙන්නේ නැහැ එහෙම අනිත්‍ය ලක්ෂණේ තියෙනවා එහෙම දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් උනත් මේ අනිත්‍ය ලක්ෂණේ තිබුණා තිබුණා එතකොට දැන් තථාගතයන් වහන්සේ ඒක අපට ඉස්මතු කරලා දෙන්න ඉස්මතු කරලා දුන්නා එහෙම ඒතර බුදුරජාණන් වහන්සේ වගේම දැන් ඔය සමහර දැන් බටහිර රටවල් වල හිටපු සමහර පඬිවරු පවා දැන් එක ගඟක් එක ගඟක් එක පාරයි ගලන්නේ. එහෙම. එක පුද්ගලයෙකුට එක වතාවයි එක ගඟකට බහින්න පුළුවන්. බහින්න පුළුවන්. ඒ කියන්නේ ගඟට බහින පුද්ගලයා නෙවෙයි ආපහු ගොඩ එන්නේ කියලා. එහෙම. ඔව් ඒ වගේ ඇත්තරම දැන් එක එක මේ ප්‍රාඥයන් පවා ඒ වගේ මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන කාරණා පැහැදිලි කරලා තියෙනවා. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අනිත්‍ය ලක්ෂණය දැන් බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් නම් දැන් තථා දැන් සාමාන්‍ය වෛද්‍යවරයෙක් උනොත් දැන් අපේ අපේ ඇඟේ තියෙන දෝෂයක් මේ කායික රෝගයක් පරීක්ෂා කරනවා. අපේ ලේ පරීක්ෂා කරනවා. ඉතින් ලේ ටික ගන්න අපිට පුංචි වේදනාවක් විඳින්න වෙනවා. නමුත් අපි ඒකට කැමති වෙනවා. මොකද අපේ මේ කායික මේ සූපත් භාවයේ සූපත් භාවයේ පිනිස. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඇත්තටම අපට වෛද්‍යවරයෙක් වගේ හිතනවා නම් උන්වහන්සේ කෙලින්ම අපේ මේ ව්‍යාධිය නැති කරගන්න දුන්න ටිකක් අමාරු දෙයක්. අමාරුයි කියලා කියන්නේ අනිත්‍ය සංඥාව අර ලේ ටිකක් ගන්නවටත් වඩා විශාල අමාරු කාර්යයක්. හිතන්න තේරුම් ගන්න අපහසු දෙයක්. තේරුම් ගන්න අපහසු දෙයක්. ඒ වගේම මේ සත්‍ය තේරුම් ගන්න කැමති නැති. කැමති නැති දෙයක්. මොකද දැන් තිත්ත බෙහෙතක්. තිත්ත බෙහෙතක්. දැන් අත්‍තරම සවන්හරි දැන් මේ අනිත්‍ය කියන එක ගැන අපි අමුතුවෙන් බන නොකියුවට හොඳටම ප්‍රකට වෙනවනේ මේ අනිත්‍ය ලක්ෂණය. එහෙමයි. දැන් බලන්න ඇහැටවත් පේන්නේ නැති කලලයක් අන්තිමට ඒ කලලයට වෙන විපරිණාමයම අනිත්‍ය ලක්ෂණ අපට ප්‍රකට වෙනවා. එහෙමයි. නමුත් දැන් මේ අනිත්‍ය ලක්ෂණය පෙනි පෙනී මේ සත්වයන් නිත්‍ය සංඥාවට යන්නේ ඇයි? අර අනාදිමත් සංසාරයේ මේ නිත්‍ය සංඥාවමයි අපි පුරුදු කරලා තියෙන්නේ. දැන් අපි හන්දරනේ මෙහෙම ගත්තොත් දැන් මේ වැඩසටහන ආරම්භ කළා දැන් අපි වසර එකමාරක විතර කාලයක් වෙනවා. අපි දෙන්න දිහා බැලුවම දැන් අනිත්‍ය ලක්ෂණය වටහා ගන්න පුළුවන් ඕන නේද? පැහැදිලිවම සාමාන්‍ය අනිවාර්යයෙන්ම දැන් මේකේ අපිට දැන් ඇස්වලට උනක් දකින්න පුළුවන්. එහෙමයි. ඊළඟට අපි නුවණින් කල්පනා කරොත් ඒක මොහොතක් පාසාම වෙනස් වීම තියෙනවා. එහෙමයි. අපි ස්වාමීන් මේ අනිත්‍ය ලක්ෂණය මෙච්චර දුෂ්කර නිසා අපි ටිකක් මුලින් ඕලාරික පැත්තකින් ඇවිල්ලා අවසානයේ බොහොම සියුම් පැත්ත සියුම් පැත්තකට ගියොත් මම හිතනවා මේ කාටත් හඳුන් ගන්න පුළුවන්. එතකොට දැන් අනිත්‍ය අනිත්‍ය ලක්ෂණය ගත්තාම ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේම සූත්‍ර ගණනාවක පැහැදිලි කරනවා මුලින්ම ටිකක් ඕලාරික විදිහට. දැන් තථාගතයන් වහන්සේ පදාරනවා දැන් අපේ මේ පංච පාදානස්කන්ධය නැත්නම් අපේ මේ ශරීරය ගත්තොත් මේ ශරීරය බලන්න සාමනහල දැන් මුලින්ම උන්වහන්සේ මේ ශරීරය කොටස් තුනකට බෙදනවා. බෙදන්න ක්‍රමයක් කියලා දෙනවා පුංචි කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය වගේ. ඒක කාටත් දැන් මේ ටික අහන කෙනෙකුට පැහැදිලි. ඉතින් අපි පුංචිම කාලේ හිටපු ස්වරූපය එහෙනම් තරුණ කාලේ හිටපු ස්වරූපය වයසට යනකොට ඉන්න ස්වරූපය. ඕලාරික අනිත්‍ය බෙදීමේදී මේ රූපකාය මුල් කරගෙන තමයි ඒ විග්‍රහය කරන්නේ. විග්‍රහය කරන්නේ. එහෙමයි. ඊළඟට සාමනාංශ දැන් අර පුංචිම කාලයේ තිබිච්ච සංස්කාර නෙවෙයි මධ්‍යම වයසට එනකොට මධ්‍යම කාලයේ තිබිච්ච සංස්කාර එකක්වත් නැහැ වයෝ වෘද වෙනකොට. ඒවා ඇති වෙලා නැති වෙලා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට සමහර මේක තව ටිකක් මෙහාට ඉස්සරහට ගන්නවා බුදුරජාණන් වහන්සේ තමයි මේක දශක දශක වලට බෙදනවා. එහෙනම් ඉතින් අපි දශක 10 ගැන කතා කරලා තියෙන කමුතු නායකය. එහෙනම් එතකොට මේ දශක දැන් අවුරුදු 10 නේ බලන්න පළවෙනි අවුරුදු 10 තිබිච්ච සංස්කාර නෙවෙයි ක්‍රීඩා දශකයට එනකොට තරුණ වයසට එනකොට ඒක වෙනත් එහෙම සංස්කාර ටිකක්. ඊළඟට සමහර දැන් සංස්කාර විතරක්ම ගන්නේ නැතුව අපි වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ ටිකම ওই විදිහටම ගන්න පුළුවන් නේද හම්දුරා? පුළුවන්. ඒ ටිකම ගන්න පුළුවන්. දැන් සංස්කාර කියලා කිව්ව සංස් මම ඒක ඔක්කොටම එහෙම එහෙම සියල්ලම සියල්ලටම එහෙම ඊළඟට අපි වෙනම සාමාන්‍ය දැන් මේක මේ අනිත්‍ය සංඥාවේදී ඇත්තටම මේ රූප වේදනා සංඥා මම අදහස් කළේ පහන දැන් අපි හිතමු මන්ද දශකය ගත්තහම මන්ද දශකයේදී ඇති වෙන රූපයේ කොහොමද වෙනස් වෙනවා වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන කාරණා ටිකේදී වේදනාව ඇති වෙන ස්වභාවය හඳුනා ගැනීම ඇති කරගන්න ස්වභාවය සිතිවිලි පහල කරගන්න ස්වභාවය දැන ගැනීම ස්වභාවය සියල්ලම වෙනස් වෙනවා සාරණා. සිද්ද දශකයට එනකොට වෙනස්. වෙනස් වෙනවා. මම ඇත්තටම අදහස් කරේ සාරණා සියලුම දේව සංස්කාර හැටියට. එහෙමයි එහෙමයි. ඊළඟට සම්හංශම දැන් දශක ටිකක් අපි මේ විදිහට දැනගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපේ අවුරුදු 100ක් නම් අවුරුදු 5න් 5ට බෙදන්න කියලා. එහෙනම් පළවෙනි අවුරුදු 5 තිබිච්ච සංස්කාර නෙවෙයි දෙවෙනි අවුරුදු 5ට. එහෙම. ඒක වෙනස් වෙලා ගිහිල්ලා. ඊළඟට ස්වාමීනාත මේක අපි 20 කොටස් 20කට බෙදාගත්තා. ඊළඟ කොටස් 3ට බෙදුවා ඊට පස්සේ කොටස් 10කට බෙදුවා ඊට පස්සේ කොටස් 20ට බෙදුවා. ඊළඟට අපිට පුළුවන් කොටස් 24කට බෙදන්න. ඒ කියන්නේ 4 4 එහෙම අපි පහ පහ බෙදලා 4 4 කොටස් 24ක්. එහෙම. එතකොට පළවෙනි සිව් වසර තිබිච්ච සංස්කාර නෙවෙයි දෙවෙනි සිව් වසර වෙනකොට ඒක වෙනස් වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒක දැන් අපිට ඔය කියන කතාව සාමාන්‍යයෙන් ඇත්තටම පියවි ඇහැටත් දකින්න පුළුවන්. ඒ වෙනස. ඊළඟට ස්වාමීන් වහන්සේ අවුරුදු 3න් තුනට ගත්තොත්. එතකොට 33කට බෙදන්න පුළුවන්. ඒතර ඒකට පළවෙනි අවුරුදු 3ේ තියෙන ස්වභාවය නෙවෙයි ඒ සංස්කාර නෙවෙයි දෙවෙනි අවුරුදු තුනේ ওই විදිහට ඊළඟට අවුරුදු දෙකෙන් දෙකට අවුරුද්දෙන් අවුරුද්දට ඊළඟට ස්වාමීන් වහන්සේ ඍතුවට මේ අවුරුද්දට වර්ෂයකට ඍතු තුනක් තියෙනවා ඍතුවෙන් ඍතුවට ඊළඟට මාසයෙන් මාසයට ඊළඟ අඩ මාසයෙන් අඩ මාසයට ඊළඟට සතියෙන් සතියට ඊළඟට දවසින් දවසට අපිට මේක මේ සංස්කාර ඊට පස්සේ වරුවෙන් වරුවට වරුවෙන් වරුවට පැයෙන් පැයට පැයෙන් පැයට විනාඩියෙන් විනාඩියට විනාඩියෙන් විනාඩියට තප්පරේ තප්පරේ තප්පරේ එහෙමයි එතකොට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට යන්න යන්න පුළුවන් එතකොට සාමාන්‍යයෙන් දැන් අපි දැන් ගත්තොත් අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා දැන් අපි ටිකක් ඉදිරියට ආවා ඊළඟට සාමාන්‍යයෙන් දැන් මේ අපි හිතමු දැන් අපි කකුල තියනවා පොළොවට එහෙමයි පොළොවට කකුල තියෙනකොට සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් පටවි ආපෝ කියන දැන් කකුල බිමට තියෙනකොට බොහෝ සෙයින් වැඩ කරන්නේ පඨවි ආපෝ. එහෙම. අනිත් ඒවා නැත්තේ නෑ. නමුත් බලවත් වෙන්නේ පහළට දානකොට පඨවි ධාතුවක් එහෙම. ආපෝ ධාතුවක්. හැබැයි ඒ බර ගතිය බරට දැනෙන නිසා. දැනෙන නිසා. හැබැයි අපි කකුල උස්සනවා නම් දැන් අපි මේ අත උස්සනවා නම් තේජෝ වායෝ කියන ධාතු තමයි වැඩ කරන්නේ. එතකොට දැන් බලන්න සාමාන්‍යයෙන් දැන් මේ අත පහළට දානකොට පඨවි ආපෝ. මේ අත උඩට ගන්නකොට තේජෝ වායෝ. එතකොට බලන්න පහළට දානකොටත් වායෝ ධාතුවත් වැඩ කරනව නේද අපේ? වායෝ ධාතු සියුම වැඩ කරනවා. නැතුව නැතුව බැරි දෙක එකක් නේ වායෝ ධාතු. පැහැදිලිවම සාම. ඒක අනිවාර්යයෙන්ම පාදිකාරයෙන් හකුලන්න ඒකට උපකාර වෙනවා. එහෙම. නමුත් අර මම කිය ප්‍රකටව. එහෙමයි. එහෙමයි. එතකොට දැන් බලන්න සාන්ත දැන් පහළට දානකොට පඨවි ධාතුව නමුත් උඩට ගන්නකොට ආය තේජෝ වායෝ. එහෙමයි. අනිත් ධාතුත් තියෙනවා. එහෙමයි. ඒතර දැන් බලන්න මේ වෙනස් වීම මේ අනිත්‍ය ස්වභාවය ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට අපේ සාමණේරයන්ට කියෝදී චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට මේ වෙනස් වීම මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඉතින් අපි මේ අනිත්‍ය සංඥාව දැන් අනිත්‍යත් දැන් කොච්චරවත් මේ අනිත්‍ය සංඥාව දැන් මලගෙදරක උනත් දැන් අපි කොහේරි දැක්කත් අනිත්‍යාත සංඛාරා. ඉතින් ওই අනිත්‍ය අනිත්‍ය කෙනෙක් ඕන තරම් අපට ඇහෙනවා. එහෙමයි. නමුත් අපිට ඇහුණට අපි ඒ ඒ මොහොතට විතරක් ඒක සමහරවිට ඒ මොහොතට යන්නේ නැහැ. එහෙමයි. නමුත් දැන් Tamanට සමීපම කෙනෙක් වුණොත් ඕන ටිකක් හිතට දැනිලා ඒකත් සම්හතර බලන්න මේක කොච්චර බලවත්ද කියලා සමීප කෙනා වුණත් ටිකක් ඒ නැති වෙලා ටික දවසක් ගියාම ඒක ඉතින් අමතක වෙලා ආපහු අර නිත්‍ය සංඥාවේ තමයි කටයුතු කරන්නේ. අපේ හන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අනිත්‍ය සංඥාව මෙනෙහි කරනකොට මේ රූප අනිත්‍ය සංඥාව පිළිබඳව හරීම ප්‍රකටයි. ඉතින් දැන් අපි හාමුදුර කරුණු පැහැදිලි කරපු විදිහටම පොඩා කලල අවස්ථාවේ පටන් වර්ධනී රූපේ වර්ධනය වෙන එක බොහොම ප්‍රකට ගොරෝසු අනිත්‍ය සංඥාවක් ඇටියට ගන්න ගොඩක් අය පුරුදු කරන්නේත් ඒ සම්බන්ධයෙන් අපි හඳුනන අනිත්‍ය දකින්න කියලා කිව්වහම දැන් මලක අනිත්‍ය දකින්න කියලා කිව්වහම මල පර වෙන හැටි දැකන එක තමයි වෙන්නේ. හැබැයි ඒ මල රූපයක් බාහිර සමාජ රූපයක් ඒ රූපය ඇහැ තුලින් දකිනවා ඒක චක්කු විඥානය හා සම්බන්ධ වෙනවා ඊට පස්සේ ස්පර්ශය ඇති වෙනවා ඊට පස්සේ හඳුනා ගැනීම වෙනවා සංඥා ඇති වෙනවා වේදනා ඇති වෙනවා සංස්කාර ගොඩ නැගෙනවා ඒ ඒ ඒවා සියල්ලද ඇති වෙලා නැති වෙලා යනවා මලත් වෙනස් වෙනකොට කියන එක දකින්නේ ගොඩක් අය යන්නේ මලේ අනිත්‍ය විතරයි දකින්නේ එතකොට අපි හඳුරන්නේ එහෙම ගොරෝසු විදිහට අනිත්‍ය දැකීමම ප්‍රමාණවත්ද මේ සත්‍ය අවබෝධ කරගන්න. ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ හරියම වැදගත් මේ තැනකට ගියා. මොකද දැන් බොහෝ දෙනා මේ රූපේ තමයි ස්වාමීන් වහන්සේ මේ අනිශ්වන්නාවෙන් දකින්නේ. එහෙමයි. නමුත් මේ ආත්ම සංඥාව වැඩිපුරම ඇති වෙන්නේ නාමස්කන්ධයට. එහෙම. එතකොට දැන් අපි රූපස්කන්ධය අපට ප්‍රකට නිසා රූපය අනිත්‍යයි. දැන් අපි හැමතැනදීම සාමාන්‍යයෙන් සාමාන්‍ය මනුස්සයා රූපේ තමයි අනිත්‍ය වශයෙන් දකින්නේ. ඒක අනිත්‍යයි තමයි. එහෙමයි. හැබැයි සම්මත ඊට වඩා කාර්යභාරයක් කරනවා මේ නාමස්කන්ධ හතරෙන්. නාමස්කන්ධ කියන වේදනා, සංඥා, සංකාර, විඥාන. මොකද ගොඩක් අය අර රූපය අනිත්‍යයි කියලා හිතුවට වේදනා සංඥා සංකාර අනිත්‍ය නිට්ටයයි මම මමයි මගේ මට ඕන විදිහට තියෙනවායි කියලා මේ මානය ඇති කරගන්න. ඇති කරගන්න. ඇත්ත. ඒකට සාමාන්‍යයෙන් අපි වේදනා ස්කන්ධය ගත්තාම ද වේදනා ස්කන්ධයත් ඇත්තටම අනිත්‍යයි. එහෙම. මොකද මේ කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ මේ වේදනා සංඥා සංකාර විඥාන මොකක්වත් මේ නිට්ටය කතාවක් කිව්වේ නෑ. දැන් අනිත්‍ය සංඥා වඩනකොටම පැහැදිලි කරන්නේ රූපානිච්ච වේදනානිච්ච සංඥානිච්ච සංකාරානිච්ච විඥානං එහෙම. ඒ පහම අනිත්‍යයි කියලා. පහම අනිත්‍යයි. එතකොට අපි ඒක දැන් ටිකක් පැහැදිලි කරගමු කාටත් තේරෙන විදිහට. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් වේදනාව කියන එක විඳිනවා කියන එකනේ. එතකොට දැන් මේ වේදනාව අපි විඳිනවා සැප විඳිනවා දුක් විඳිනවා මධ්‍යස්ථ වේදනා විඳිනවා. අපි තව ටිකක් ඉස්සරහට ගිහලා මේක කතා කරොත් මේක තේරුම් ගන්න ලේසි. අපි හිතමු සාක දැන් මොන සුඛ වේදනාව. සුඛ වේදනාව කියලා කියන්නේ ඉතින් සැප වේදනාව. අපේ අපි හිතමු අපේ කයට හොඳ පහසක් හොඳ හුලඟක් ලැබෙනවා. ඒක සැප වේදනාවක් දැනෙනවා. සෝමනස්ස වේදනාව කියන්නේ අපිව වර්ණනා කරනවා. අපේ අපිට අපි ඉන්න තත්ත්වයෙන් උසස් කරනවා. මනසට දැනෙනවා ලොකු සතුටක්. එහෙම. අපිට ලොකු නම්බුවක් ලැබෙනවා. එහෙම. එතකොට වෙන්නේ මොකද? අර සෝමනස්ස වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනාව කියලා කියන්නේ අපිට ගලකින් ගහනවා. නැත්තම් අධික සීතලක් ශරීරයට දැනෙනවා. නැත්තම් අපිට පහරක් කන්න වෙනවා. ඉතින් මොනවා හරි අන්න ඒ වගේ දුක් වේදනාවක්. ඒතර දෝමනස්ස වේදනාව කියලා කියන්නේ ඇත්තට මොන අපට චෝදනාවක් වෙන මනසට ඒක දැනෙන්නේ. එතකොට දැන් බලන්න සම්ප ඒක දෝමනස්ස වේදනාව. ඒතර මෙන්න මේ කියපු වේදනා හතර නැති අවස්ථාව තමයි උපේක්ෂා වේදනාව කියලා කියන්නේ. දැන් සමහර වෙලාවට සමහරු කියන්නේ දැන් අර උපේක්ෂාව කියන දන්නේ මම කිසි ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැතුව ඉන්නවා. නමුත් ඒ අවස්ථාවේ උපේක්ෂාව තමයි එහෙමයි. අනිවාර්යෙන්ම වැඩ කරන්නේ. එතකොට මේ කියන වේදනා ස්වාමීන් වහන්සේ ඒවත් අනිත්‍යයි. ඒවත් අනිත්‍යයි. අපි හන්නේ ඔන්න උතෙන්තුම ගලප ගමු අපි ප්‍රේක්ෂක පින්නතුන්ගේ පහසුව පිණිස දැන් ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ආබාධවලට ලක්වෙච්ච වැඩිසේ ගිලන් වෙච්ච හාමුදුරු කෙනෙක්. එවන් කෙනෙකුට තමයි මේ අනිත්‍ය සංඥාව වඩන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ අනුදැන වේද? අනුදැන වදාන. එතකොට කොහොමද ලෙඩ වෙච්ච කෙනෙක් කායිකව මූලිකව කායිකව අසනීපකම් වලට ගොදුරු වෙච්ච කෙනෙක් මේ මොන අනිත්‍ය සංඥාවද රූපය ගැන අනිත්‍යද හිතන්න ඕන වේදනාව නැත්නම් සමස්තය ගැනමද වේදනාව අඩු වෙන්නේ කොහොමද අපි හාඳුරන්නේ අනිත්‍ය ගැන හිතලා ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් මේක වේදනාව කියන එකද අපි ගොඩක් මේ පුතර්ජනෝ කැමති සැප වේදනාවට සෝමනස්ස වේදනාවට ඒක තමයි ස්වභාවය. එහෙමයි. හැබැයි මේ වේදනාවේ දැන් සුඛ වේදනාවම තියෙනවා නම් සුඛ වේදනාවම තියෙනවා නේ සුඛ වේදනාවම පස්සේ ඊට දෝමනස්ස වේදනාව. දෝමනස්ස වේදනාවම පස්සේ උපේක්ෂා වේදනාව. එතකොට මේකෙන්ම තේරෙනවා මේ වේදනාව සදාකාලික තියෙනවා. ඒ කියන්නේ දැන් කායික වේදනාවක් ඇති වුණා නම් දුක් වේදනාවක් අනිත්‍ය සංඥාව වඩන කෙනාට තේරෙනවා මේ දුක් වේදනාවද නිට්ටය එකක් නෙවෙයි. මෙයාත් හේතු නිසා හටගත්තු දුක් වේදනාවක්. ඒ හේතුන් වෙනස් වෙච්ච ගමන් මේ දුක් වේදනාවත් වෙනස් වෙනවා කියලා දකිනවා. වෙනස් වෙනවා. එතකොට මේ අර తాවකාලික වූ දුක් වේදනාව යා ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. එතකොට සානව දැන් ඒක මම මේ කියාගෙන ආවේ. එහෙමයි. එතකොට සානක දැන් ඇත්තටම දැන් ඔය වේදනා ওই පහක් උතන කිව්වනේ. එහෙමයි. ඒ වේදනා පහ පහේ අපි මුලින්ම තේරුම් ගමු අනිත්‍ය ස්වභාවය. එහෙමයි. දැන් ඇත්තටම දැන් අපිට සැප සඳහා ප්‍රත්‍ය සැලසෙනකොට ඔන්න සුඛ වේදනාව. හැබැයි දුක අපි අකමැති දේවල් සඳහා ප්‍රත්‍ය සකස් වෙනකොට ඔන්න දුක් වේදනාව. ඒකට එහෙම ප්‍රත්‍ය සකස් වෙනවා කියන හේතු හැදෙනවා. හේතු හැදෙනවා. එහෙම අපේ. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් බලන්න දැන් මේක සැප නিত্য නම් එහෙම නැක දුකට පෙළෙන විදිහක් නැහැ. එහෙම. දුක නිට්ටිය නම් ඒක සැපයට පෙළෙන විදිහකුත් නැහැ. එහෙම. ඒතර මේ දෙකම නැති අවස්ථාවක මැදදී මේ හැම එකෙම තේරෙන්නේ මේකේ අනිත්‍ය ස්වභාවය. එතකොට පැහැදිලිවම තේරෙන අනිත්‍ය කියලා කියන්නේ මේ නිරන්තර එක ස්වરૂපයකින් පවතින්නේ නැතුව නිරන්තර වෙනසකට ලක් වෙන දෙයට තමයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ. එහෙමයි. ඒත් ඇත්තටම අපි මේකදී තව දෙයක් තේරුම් ගන්න ඕන සාංශ මොකද දැන් මෙතන සාමනහස මේ අර බුදුරජාණන්සේ දේශනා කරන මේ ක්ෂණබංගුරත් මේ හැම මොහොතකම එහෙම මේක අර හරියට පහන් දැල්ලක් වගේ. පහන් දැල්ල වගේ කියන්නේ මේ සංස්කාරයන්ගේ ස්වභාව රූප ගත්තත් එහෙම අපි හැබැයි ටික අන්තිමට කතා කරොත් හොඳයි. දැනට සාමාන්‍යයෙන් දැන් මෙහෙම හිතුවොත් එතකොට දැන් මේ වේදනාව මොන වේදනාවක් ලැබුණත් මේ ගිරිමානන්ද සාමණේර ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහටම තථාගතයන් වහන්සේ කියන්නේ මේ අනිත්‍ය සංඥා ප්‍රගුණ කරන්න කියලා දැන් මේ රූපයත් ඉතින් ඒතර උන්වහන්සේගේ රූපයේ තියෙන විපරිණාමයත් උන්වහන්සේ දැන් අසනීප වෙලා වේදනාවගෙන රූප දැන් රූපේ පාව වෙනස් වෙනවනේ ඒක අනිත්‍යතාවයත් උන්වහන්සේ දකිනවා ඊළඟට දැන් වේදනාවේ දැන් මම මගේ කියලා ග්‍රහණය කරගෙන ඉන්න මේ මම ඒ ස්වභාවය දැන් මේ රෝගී තත්වයට පත් වෙලා ඉන්න අවස්ථාවේ මේ සැබෑ తত্ত্বය නිකන් බොරුවක් නේ අපි වෙනම දෙයක් මේ අල්ලගෙන ඉන්නේ මම වගේ කියලා නමුත් මේ අනිත්‍ය ස්වභාවය වෙනස් වෙන ස්වභාවය දැනගැනීමෙන් අර ඇත්ත ඇත්තටියෙන් යථාර්ථය දැනගැනීම මේ සාමනහස සහැල්ලුවටපත් වෙනවා. එහෙනම් දැන් මේ යථාර්ථය නොදැනීම නිසා තහන්නේ ගොඩක් වෙලාවට අපි වේදනාවත් මගේ කරගන්නවා නේද? දැන් මගේ මේ ඔළුව එකක් උමට මෙච්චර කාලයක් සමහර ආඩම්බරෙන් මගේ කියලා තමයි වේදනාවද මගේ බඩේ අමාරුව මගේ හිසේ අමාරුව ආදී වශයෙන් ඒකත් මමත්වෙන් අල්ලගන්න. ඒකට මමත්වෙන් අල්ලගන්න තරමට ඒ වේදනාවෙන් දැනෙන පීඩාවත් වැඩි නේද අපේ? වැඩි. ඇත්තටම මම දැන් බලන්න මට සම්නස් ඔහොම කියනකොට මතක් වුණේ අර නකුලපිති සූත්‍රය. එහෙමයි. දැන් නකුලපිති සූත්‍රයේදී පැහැදිලිවම සම්සන්ස නකුල තාත්තට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන හේතුව. එහෙමයි. එතකොට දැන් බලන්න දැන් කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ මෙන්න මේ මම කියන මේ සක්කාය දිට්ඨිය. එහෙමයි. එතකොට දැන් බලන්න දැන් ගිරිමානන්ද සාමණේත් අනේ මගේ කය මට හරි වේදනයි මට අමාරුයි කියලා හිතන්න හිතන්න උන්වහන්සේගේ කය වගේම හිතත් ලෙඩ වෙනවා. එහෙම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ සැබෑ తත්වය දකින්න. ඒක මමෙක් නෑ. එහෙම. මේක මම කියලා ගන්න දෙයක් නෑ ආත්ම සංඥාවෙන් ගන්න දෙයක් නෑ. මෙතන තියෙන්නේ හේතුඵල ස්වභාවයක් මේ වේදනාවද මට අවශ්‍ය විදිහට කළමනාකරණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. හේතුන්ට අනුව හැදිලා ඇති වෙලා නැති වෙනවා. නැති වෙලා යනවා. ඊළඟට සංඥාවත් එහෙමයි. දැන් සංඥාව හඳුනා ගන්න දේවල්. මේ හඳුනා ගන්න දේවල් අපි කොච්චර දේවල් හඳුනා ගන්නවද? එහෙමයි. ඉතින් අම්මා තාත්තා මේක ඇත්තටම ඉතින් මේ හඳුනා ගන්න දේවල් මේ වේදනාව නැතුව අර මම මුලින්ම කිව්වා ඇත්තටම අපිට ජීවත් වෙන්න අපි යන්නේ එතන සංඥාව ගත්තාම වේදනාවක් සංඥාව විදිහට හඳුනා ගන්න පුළුවන් නේද අපි හඳුනන්නේ. ඒ කියන්නේ පැහැදිලිවම කනස සුඛ වේදනාව සංඥාවක් හඳුනා ගැනීම. එහෙම හඳුනා. හරිම බද්ධ වීමක් සානතු මේවාගේ තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් ඔය හඳුනා ගැනීම විඩාකාරයි ඒතර ඒ සංඥාවත් ඒකාන්තයෙන් ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය දකින්න තියෙන්නේ. දැන් එක වෙලාවකට සංස එක දෙයක් නේ හඳුනා ගන්න පුළුවන්. එක පාර ගොඩක් හඳුනා ගන්න නැහැ එතකොට ඒ හඳුනා ගන්න දේ නිමාවටපත් වෙලා. එතකොට ඒක අනිත්‍ය ස්වභාවය නිමාවටපත් වෙනවා කියලා කියන්නේ අනිත්‍ය වුණා. අනිත්‍ය වුණා. ඊළඟට තව දෙයක් හඳුනා ගන්නවා. ඒක අනිත්‍ය වුණා. තව දෙයක් හඳුනා ගන්නවා. අපි බලන්න ඇහෙන් රූපයක් හඳුනා ගත්තා. ඊළඟට කනෙන් ශබ්දයක් හඳුනා කනෙන් ශබ්දයක් හඳුනා ගන්නකොට ඇහි එක අනිත් එතන එකක් උපදිනවා කියන්නේම තව එකක් නැති වෙනවා නැති වෙනවා දැන් ඒක තමයි එහෙනම් ඇත්තට පහන් දැල්ල උපමාවමයි සාඳ වටින්නේ දැන් මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැත්තේ දැන් පහන දැල් වෙනවා පහන දැල් වෙන්නේ දැල් වෙන තැනට ඒ තෙල් බිඳුවක් එකතු වෙනවා ඒ තෙල් ටික පිච්චිලා යනවා ඒක ඒක ගිය තැනක් හොයන්න බෑ එහෙමයි නමුත් තව තෙල් ටිකක් එකතු වෙනවා අර සංස්කාර ස්වභාවයක් නැති වෙලා යනකොටම අලුත් අලුත් සංස්කාර නමුත් හටගන්නවා. දැන් සාමාන්‍ය පුහුදුන් කෙනා අපි හඳුරන්නේ එකක් උපදිනකොට සතුටු වෙනවා නැති වෙනකොට දුක් වෙනවා. දුක් වෙනවා. දැන් මේක සාමාන්‍යයෙන් ගත්තොත් අපි යන ගොරෝසු විදිහට කිව්වොත් දැන් කිසියම් දරුවෙක් පිළිසිඳ ගන්නකොට කුසෙහි පිළිසිඳ ගන්නකොට අම්මලා තාත්තලා සතුටු වෙනවා. ඒ පිළිසිඳ ගැනීම උනේ අපි හඳුනන තව කොහෙන් හරි චුත වීම නිසා. චුත වීම. ඒතර චුත වීම නිසා වෙන තැනක කට්ටියක් අඬනවා. අඬනවා. ඒතකොට හරියට ගලුවොත් මේ සතුට දෙන්න අපි කියනවා තව තැනකින් ඇවිල්ලා දෙන තව මිනිසක් අඬවලා. අඬවලා. ඒතර මේ වාගේ දීර්ඝ අඬ අඬ සතුටු වෙමින් යන ගමනක් මේක ස්ථිරසාර සතුටක් හෝ දුකක් පවතින්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. ඒතකොට සංස දැන් හඳුනා ගැනීම සියල්ලම ওই විදිහට අපි කොච්චර හඳුනාගන්නේ මේවා කෝටි ප්‍රකෝටි ගණන් කියන්න බෑනේ. එහෙමයි. ඉතින් හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ එක මොහොතක අපි එක දෙයයි හඳුනගන්නේ. එතකොට ඒ එතකොට අපිට තේරෙනවා අපි කොච්චර හඳුනා ගන්නවද? හඳුනා ගන්නවද? ඒ හඳුනා ගන්න දේ විනාශ වුණාට දැන් අනිත්‍ය වුණාට පස්සේ තමයි තව දෙයක් හඳුනාගන්නේ. වෙනවා. එතකොට එතනම අනිත්‍ය ලක්ෂණ අපට හොරතේනවා. පේනවා. දැන් සංස්කාර සංස්කාර නැතුව දැන් සංස්කාර දැන් බලන්න සංචේතනා. චේතනා පහල කරන්නේ නැතුව අපිට යන්න බෑ, එන්න බෑ, වාඩි වෙන්න බෑ, කන්න බෑ. චේතනාවක් පහල වෙන්න බෑ. එහෙමයි. ඒත් මේවා තමයි සංස්කාර. ඒත් ඒ වාට සම්බන්ධ වෙන සංස දැන් වන්න අපිට කේන්තියක් ගියා. දැන් ඒකට බලන්න ඒවත් අනිත්‍යයි කියන්නේ හොඳට තේරෙනවා. කේන්තියෙන් ඉන්නේ නෑනේ. කේන්තියක් ගෙන තව ටිකක් කරාම මෙන්න බොහොම මහා ශ්‍රද්ධාවන්තයෙක් විදිහට වැඩ කරනවා. එහෙමයි. මේ ශ්‍රද්ධාවත් හැම වෙලෙම තියෙනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නෑ නම්. කියන්නේ ශ්‍රද්ධාවෙන් වැඩ කරන්න ඕන. මොකද මහා ශ්‍රද්ධාවන්තයෝ හිතා ගන්න බැරි වැඩ කරන්න මොකද? අපි හන්නේ දැන් මෙහෙම වුණොත් සද්ධාවත් අනිත්‍යයිනේ කියලා ඒකත් ඔන්න ඔහෙම අනිත්‍ය වෙන්නම දීලා ඉවර වෙලා සද්ධා නැති කරගන්න කිව්වොත් නෑ දැන් අපි එතන ඒකත් එහෙමයි නෑ අතරම අපි ඒක දිනු කරගන්න ඕනේ සද්ධාව දැන් මේක වෙනම දෙයක් එහෙමයි දැන් නමුත් මම පෙන්වන්න හැදුවේ සාමාන්‍යයෙන් මේ හැම දෙෙම එහෙමයි හිතවිල්ලක් විදිහට ගත්තොත් එයත් නිරන්තරයෙන් වෙනස් වෙමි අර පහන් දැල්ලා වගේම පවතින එකක් පවතින එකක් වෙනස් වෙමින් පවතින එකක් වෙනස් වෙමින් පවතින එකක් ඊළඟට සාන්ත දැන් ඔය දැන් වේදනා සංඥා සංකාර ඔය ටික ඔක්කොම අනිත්‍ය ස්වභාවය හොඳට තේරෙනවා විඥානයත් එහෙම දැන් බලන්න චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන මේ සියල්ලම බලන්න මනෝ විඥාන. මේ සියල්ලම බලන්න සම් දැන් ඇහෙන් රූපයක් දැක්කට ඉතින් සිතුවිල්ල පහලා ඉතින් කනෙන් ශබ්දයක් අහන්න අරගෙන ඉවරයි. එහෙම. එතකොට දැන් විඥානයත් ඒකාන්තයෙන් අනිත්‍යයි. එහෙම. ඉතින් මෙන්න මේ අනිත්‍ය ස්වභාවය අපි මේක ඉතින් එක පිළිම වචන වලින් කිව්වට කෙනෙකුට හොඳට මේ නීවරණ ටික යටපත් කරලා සමාහිත භාවයක් ඇති කර ගන්නකම් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය තේරෙන්නේ නැහැ. යම් කිසි මට්ටමකට තේරුණත් ආපහු කෙලෙස් වලට අහු වෙලා ඒ පැත්තම රැහිලා යන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා මේක නිරන්තරයෙන්ම අපි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් ඇත්තට මේකම තමයි විපස්සනාව කියලා කියන්නේ. එහෙමයි. ඉතින් ආත්ම සංඥාව කඩන්න නම් තියෙන එකම බෙහෙතන සම්මත අනිත්‍ය සංඥාව. එහෙමයි. අනිත්‍ය සංඥා භාවයේ තත්බා අස්මිමාන සමුග්ගතයි. ඉතින් මම කියන හැඟීම කඩන්න මේ අනිත්‍ය සංඥාව තමයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. එහෙමයි. අපේ ආන්දර ඊටාම පැහැදිලිව ඔබට පැහැදිලි කළා මේ දස සංඥාවලෙන් තියෙන පළවෙනි සංඥාව වන අනිත්‍ය සංඥාව මොනතරම් ප්‍රබල හඳුනා ගැනීමක්ද කියන එක ප්‍රකෘති විදිහට යමක යථාර්ථය එලෙසින් හඳුනා ගැනීම තුළ මේ සසර කෙලෙස් උපදවන ස්වභාවය නවත්ත ගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක. එක්තරා සූත්‍ර දේශනාවක් තියෙනවා අනිත්‍ය සංඥා කියලම ඒහිදී බුදුරජාණන් වහන්සේ අවධානය කරන යම් කිසි කෙනෙක් මේ අනිත්‍ය සංඥාව හොඳට පුරුදු පුහුණු කරනවා නම් ඒ තනත්තාගේ කාම රාගය ඒ වගේම රූප රාගය භව රාගය සහ පහඳුරු සිහිපත් ලෙසින් අස්මිමානය කියන මෙන්න මේ ක්ලේශ ධර්මයන් මුලිනුපුටා දාන්නට මේ අනිත්‍ය සංඥාව වැඩි වීම අතිශයින්ම වැදගත් වෙනවා හේතු වෙනවා කියලා. ඒ වගේම උන්වහන්සේ හිදී අදහස් කරනවා සරත් කාලයේහි කුඹුරක නගුලක් අරගෙන කුඹුරු ත්‍රිසාන වෙලාවේදී අර නගුලට හසු කරලා ඒ කුඹුරේ තියෙන ගොයන් ගස්වල ඒවයි වල් පැලවල මුල් උගුල්ලලා අනිත් පැත්ත ගහන්නේ යම්සේද අන්න ඒ වාගේ මේ අනිත්‍ය සංඥාව වඩනකොට සම්පූර්ණයෙන්ම මේ කියන කාම රාගය, රූප රාගය, භව රාගය, අස්මිමානය කියන ඒවා මුලින්ම උපුටා දාන්නට හැකියාව ලැබෙනවා කියලා. බබු ස්තන මිටක් අරගෙන ඉවර වෙලා ඒක හොඳට පොළවේ ගහනකොට ඒ තන තියෙන ඇට ඔක්කොම ගැලවිලා ගැලවිලා විසි වෙලා යනවා වගේ මේ අනිත්‍ය සංඥාව වඩනවා නම් යම් කිසි කෙනෙක් මේ කියන රූප රාග, කාම රාග, භව රාග, අස්මිමානිය දුරු කර ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ වගේම උන්වහන්සේ තවත් ලස්සන උපමාවක් මතක් කරනවා. දැන් අඹ වල්ලක් වගේ එකක් තියෙනවා නම් එක නැට්ටකින් එල්ලිලා තියෙන අඹ ගුදි රාශියක් තියෙන අඹ වල්ලක් තියෙනවා. කවුරු හරි කෙනෙක් මේ අඹ වල් එල්ලලා තියෙන අඹ නැට්ටට ගැහුවොත් ලීයකින් හරි ගලකින් හරි නැත්ත කැඩිලා බිම වැටුනහම අර අඹ ගෙඩි ටික ඔක්කොම බිම වැටලා සීසී කඩේ යම්සේ. අන්න ඒ වගේ මේ අනිත්‍ය සංඥාව වැඩිම තුල අර කියන අඹ ගෙඩි ටික කාමරාග රූපරාග භවරාග අස්මාන කියන ඔක්කොම සීසී කඩ ගැලවිලා යන්නට ඒක හේතු වෙනවා කියලා මතක් කරගන්න. ඉතින් භාවනාවන් අතුරින් උතුම්ම භාවනාව මල් අතරේ සමන් වෙච්ච මල උතුම් සුවඳ ඇතිම මල හැටියට හඳුන්වනවා වගේ භාවනාවන් අතුරෙන් ඊටාම උතුම්ම භාවනාව අනිත්‍ය සංඥා භාවනාව කියලා බුදු පියාණන් වහන්සේ මතක් කරලා තියෙනවා. ඒ අනුව මේ අනිත්‍ය සංඥාව ඊටාම වැදගත් අපේ හාමුදුරුවෝ බොහොම ප්‍රායෝගිකව ඔබට සරලව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේ ගොරෝසු විදිහට අනිත්‍ය දකින්න හැටි. සියුම් මට්ටමින් මේ නාම ධර්මයන් සම්බන්ධයෙන් ඇතිවීම නැතිවීම තේරුම් ගන්න හැටි. ඒ තුල නොඇලී නොගැටී ඉන්න හැටි ඒ නොඇලී නොගැටීම තුල ඇතිවන ශාරීරික සහ මානසික වේදනාවන් සමනය කරගන්න හැටි ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක මනෙවින් පැහැදිලි කළා. ලබන සතිය අපි බලාපොරොත්තු වෙන්නේ අනත්ත් සංඥාව පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කරන්න. ඉතින් අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරන අපේ ස්වාමින් වහන්සේට මේ වටිනා අවස්ථාවට වැඩම කරලා අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් අද මේ උතුම් ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ දරා කටයුතු කරනවා කොට්ටාව හයි ලෙවල් පාරේ රූපසිංහ බෙහෙත් ශාලාවේ වෛද්‍ය බන්දුල රත්නශ්‍රීපිය රත්න මහත්මයා සහ වෛද්‍ය ගුණවතී රූපසිංහ මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් දෙපාර්ශ්වයේ මියගිය දෙමාපියන්ට සහ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිර්වාණ අවබෝධය පිණිස දරුමුණුපුරන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න දේශකයන් වහන්සේලාට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් වෛද්‍ය බන්දුල රත්නශ්‍රී පියාත් මහත්මයාගේ වෛද්‍ය ගුණවති රූපසිංහ මහත්මයාගේ ඒ දරුවන්ගේ සිතැඟි පැතුම් එලෙසින් නිෂ්ඨ වේවා පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා දායකයන්ටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමටත් අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ප්‍රධාන බෞද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩල හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා රටට දයත සමයට මුළු ලොවට දෙවියෝ අනුග්‍රහය දක්වත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙලාවේදී අපි කෘතවේදීව සිහිපත් කරනවා මගේ දයාබ්‍රහ්මයාණන් වහන්සේ පරලෝසපත් වෙලා මේ මාසේ 5 වෙනිදාට වසරක් සම්පූර්ණ වෙනවා. ඉතින් අපි හාමුදුරුවෝ ඒ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ ධර්ම දේශනාවත් පැවැත්වුවා. අපි දෙනම වහන්සේම රැස් කරගත් මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් පේදාබර් බෑණියන් වහන්සේද සාමාජ ජනක මාතාවද සුවපත් වේවා කියලා ඉතිස්තිමා ප්‍රාර්ථනා කරන ගමනේ නැවත මෙවන් වැඩසටහනකින් ලබන ස්ථීමුණ ගෙහිමි බලාපොරොත්තු වෙමි. ඔබට සෙත් පතමින් අපි අද සමු ගන්නවා. සමත පෙරවන් සරණයි. ධම්මානුපස්සන එන්නේ ධර්මය දකින්න අවබෝධ කරගන්න.